තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සදා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි අද දවසේ බෞද්ධ මාත්‍චාලය හරහා ලංකාව ආශිස්සිලු දෙනාටත් ලෝක ආශිස්සිලු දෙනාටත් ධර්මය අවබෝධ කර ගැනීම පිණිස ධර්ම දේශනාවක් සිරවා හරිනවා ඒ ධර්ම දේශනාව මේ ආකාරයෙන් මේ අවස්ථාවේ සිද්ධ කරා. අපි ධර්ම දේශනා මාලාවක් හැටියට දේශනා කරගෙන යන බව සියලු දෙනාම දානවා. ඒ ධර්මදේශනා මාලාව තුලින් අපි විවරණය කරන්නේ එලිපෙහෙලි කරන්නේ විවෘත කරන්නේ විසුද්ධි මාර්ගය. ඒ විසුද්ධි මාර්ගයේ මේ වෙනකොට සීල විසුද්ධිය පිළිබඳව චිත්ත විසුද්ධිය පිළිබඳව දේශනා මාලාවක් සිද්ධ කරලා තියෙනවා. අද දේශනා කරන්නේ ditthi visuddhiya පිළිබඳව. මොකද ditthi visuddhiya පිළිබඳව දේශනා කිරීමේදී දීර්ඝ දේශනාවන් සිද්ධ කරන්න සිද්ධ වෙනවා. ditthi visuddhiya හා කාංකා විතරණ විසුද්ධි කියන මේ ධර්මතා දෙක තුල මේ සියලුම ධර්මයන් ඇතුළත් වෙනවා. ඒ නිසා මේ ධර්මය ditthi visuddhi කාංකා විතරණ විසුද්ධි කියන මේ විසුද්ධි ධර්මයන් තේරුම් ගන්න දීර්ඝ කාලයක් යනවා යම් කෙනෙකුට යම් කෙනෙකුට ටික කාලයකනොත් තේරුම් ගන්න පුළුවන් කොහොම වුණත් අද ditthi visuddhi පිළිබඳව දේශනා කරන්නේ පසුගිය දේශනාවේදී නැවැත්තුව අපි ආයතන පිළිබඳව කරුණු දෙකක් දේශනා කරලා ප්‍රායතන කියන්නේ යම් දෙයක් නිපදවන්න දායක වෙන තැන ආයතන. ඒ ආයතන 12ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අධ්‍යාත්මික 6යි, බාහිර 6යි. ආයතන දේශනාව සිද්ධ කළේ මේ සත්‍යයා රූපය මම කියලා අල්ලගෙන ඉන්න නිසා. ඒ දික්කයෙන් මිදෙන්න. රූපේ පහකට බෙදලා දේශනා කරනවා. සිත එකකට බෙදලා දේශනා කරනවා ඒ මන ආයතනය. ස්කන්ධ දේශනාවේදී ඒ නාමය මම නැත්නම් වේදනාව මම සංඥාව මම සංස්කාර මම විඥාණය මම කියන ඒ කරුණු හතර එකට එකතු කරලා මම කියලා ගත්ත පුච්චලයාට ඒකෙන් මිදෙන්න දේශනා කළ ස්කන්ධ දේශනාව. රූපය මම කියලා ගත්ත පුච්චලයට ඒකෙන් මිදෙන්න, ඒ දික්තියෙන්, ඒ වැරදි දැකීමෙන් මිදෙන්න තමයි ස්කන්ධ දෙ ආයතන දේශනාව සිදු කළේ. ඔය දෙකම එකට එකතු කරලා ගත්තනේ මම කියලා. නාමයේ රූපයයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහත් චක්කායතන සෝතායතන ගානායතන චිවායතන කායයතන මනායතන කියන මේ හයත් මේ දෙක එකට එකතු කරලා ගත්තා මම කියලා. ඒකෙන් මෙතෙන්ට දේශනා කළේ ඒ වැරදි දැකීමේ ඒ ධිට්ඨිය මෙතෙන්ට දේශනා කළේ ධාතු දේශනාව. ඒ පසුගිය දේශනාවේ නැවැත්වුවේ ආයතන දෙකක් පිළිබඳව විස්තර කරලා. ඒ දෙකට සම්බන්ධ වෙන බාහිර ආයතන දෙකක් විස්තර කරලා. අද ඊතුරු ආයතන පිළිබඳව දේශනා කරනවා. ගාන ආයතනය කියන්නේ නාසය. ඒ නාසයට ගෝචර වෙන්නේ බාහිර ගන්ධය. ඒකත් ආයතනයක්. මම පසුගිය දේශනාවේ පැහැදිලි කරා ආයතනය කියන්නේ යම් දෙයක් නිපදවන්න දායක වෙන තැන ආයතන. ඇඟලුම් ආයතන, වෙළඳ ආයතන, යම් ආයතන කර්මාන්තසල්. ඒවා ආයතන වශයෙන් අපි හඳුන්වනවා. ඒක යම් දේවල් නිපදවන්න දායක වෙන. ඒත් මේවත් ආයතන වශයෙන් හඳුන්වන්නේ යම් දෙයක් නිපදවන්න දායක වෙන නිසා. ගානායතනය නාසය මේ තුලින් මොනවද නිපදවන්නේ? සිත් කර ගානායතනෙහිවත් නාසයට විතරක් සිතක් නිපදවන්න බෑ. ඒකට තව ආයතනයක් සම්බන්ධ කරගන්න. තමයි ගන්ධ ආයතනය. ගන්ධ සුවඳ. ගඳ සුවඳ නැමැති ආයතනයක් නාසය නැමැති ගාන ආයතනයක් මේ ආයතන දෙක එකට එකතු වුනහම එතන ඉඳලා තියෙන ප්‍රවෘත්තියක් පැවැත්මක් තියෙනවා එතන ඉඳලා සංසාරයේම ප්‍රවෘත්තියක් ඒක කොහොමද දැන් නාසයේ සිත් නැහැ අපි පසුගිය දේශනාවේ සිද්ධ කළා එහෙත් සිත් නැහැ කනෙත් සිත් නැහැ ඒ වගේම නාසයේත් සිත් නැහැ. බාහිර ගඳ සුවඳ වලත් සිත් නැහැ. හැබැයි ඒ ආයතන දෙක එකට එකතු වීම නිසා සිතක් හැදෙනවා. සිතක් නිපදවනවා. අලුතෙන් එකක්. කලින් කොහොමත් තිබිච්ච නැති එකක්. ඒකට කියන නිබ්බති ලක්ෂණය කියලා. කලින් කොහොමත් තිබුණෙම නැහැ. දැන් මේ හරිය තියෙනවා නම් ගඳක් ඔසුවඳක්. දැන් මෙතන ඒ පිළිබඳව සිතක් හැදෙනවා. මගේ යනකොට යම් තැනක ගඳක් සුවඳක් ඇති වුණා. අර ගාන ආයතනයත් ගන්ධ ආයතනයත් ඒ ආයතන දෙක එකට එකතු වුණා. ඒ ස්වභාවය පිළිබඳව සිතක් හැදෙනවා. එහෙම නැතුව සිතක් හදන්න බැහැ. යමෙක් කියනවා නම් මට සුවඳයි කියලා ඒක වැරදි. සිතවිල්ල වැරදි. ඒ ප්‍රකාශයත් වැරදි. මේ සම්මුතියෙන් හරියි. සම්මුතියෙන් හරි කිව්වට ධර්මය අවබෝධ වෙන්නේ පරමාර්ථය තුළ. ඒ නිසා අපි මේ ආයතන පිළිබඳව දැනගත යුතුම වෙනවා. එහෙනම් බලන්න පොඩ්ඩක් ගාන ආයතනය කියන එකයි ති සතර මහා ධාතුන්ට. ගන්ධ ආයතනය කියන එකයි ති සතර මහා ධාතුන්ට. එතකොට එකතු වෙන්නේ නාසයකුත් ගන්ධයකුත් නෙමෙයි සතර මහා ධාතු කොටස් දෙකක්. දැන් දෙකේම නැති දෙයක් එනවා. ඒතර ගන්ධේ සිත් නැහැ. නාසයේ සිත් නැහැ. හැබැයි ඒ ආයතන දෙක එකට සම්බන්ධ වෙනවා කොහෙවත් නැති එකක් වෙනවා. ඒකට කියන්නේ ඉබ්බති ලක්ෂණය. කොහෙවත් තිබිලා එනව නෙමෙයි. දැන් වීණාවේ හඬක් තියනවාද? වීණාවේ හඬ නැහැ. හැබැයි ඒ වීණාවේ තියෙන ඒ තත් එහෙම නැත්නම් ඒ කම්මි. ඒකට තමන්ගේ වෑයම අනුව ස්පර්ශ කරන ආකාරය අනුව හඩක් එනවා. ඒතර ඒ හඩේ වීණාව ඇතුලේ තිබ්බද? නැහැ. ඒතර තමන්ගේ අත්කල තිබ්බද? ඒත් නෑ. හැබැයි අතින් තමන්ගේ වෑයම අනුව ස්පර්ශ කරන ආකාරයට හඩක් අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන් එනවා. ඒ රසණයම නැති වෙනවා. රසණයම නැති වෙනවා. එහෙනම් ආයතන දෙකක් එකතු වෙලා හදනවා. ඒ ආයතන දෙකක් එකතු වෙලා දෙකේම නැති දෙයක් හදපුවාම අපි ඔක ගන්නවා අනවබෝධයෙන්. එයි මේ ආයතන සම්බන්ධතාවයෙන් දෙයක් නිපදුණා කියලා හිතන්නේ නැහැ. ඒකට සතිය නැහැ, යෝනිසමනසිකාරය නැහැ. අපි ගන්න මට සුවඳයි. මට ගඳයි. එහෙමමයි කියන්නේ. නමුත් ඒ සිදුවෙන සිදුවීම දිහා බුදුරජාණන් වහන්සේ දේශනා කරන බුද්ධිය බලන්න. බුද්ධිය බලන්න. මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මට ගඳ සුවඳද එහෙම නැත්නම් අර ආයතන දෙකක් එකතු වෙලා දෙකේම නැති දෙයක් නිපදෙව්වද කියලා බලන්න. දෙකේම නැති දෙයක් නිපදෙව්වා. එතකොට හරි එක මොකක්ද? හරියට තමයි ආයතන දෙකක් එකතු වෙලා දෙකේම නැති දෙයක් හදලා දුන්නා. හැබැයි ඕක මම සම්මුති වශයෙන් ගත්තට කමන්නේ පරමාර්ථ වස්තය පරමාර්ථ ධර්මයන් තුල මානසිකාර්ය සිත පවත්තන්ට මේක මට සුවඳයි මට ගඳයි කිව්වොත් වැරදි. ඒ නිසා මේක මම තේරුම් ගන්න ඕනේ අවබෝධ කර ගන්න ඕනේ නිවැරදිව සිද්ධ වෙන ආකාරය. ඒතකොට නිවැරදිව සිද්ධ වෙන ආකාරය ගත්තොත් ආයතන දෙකේම නැති දෙයක් හදලා දුන්නා. ඒක තේරුම් ගත්තොත් ඒ අවබෝධ කරන්නේ සත්‍යයි. සත්‍යය අවබෝධය. ජීව ආයතනය දිව. ඒකත් ආයතනය. දිවේ සිත් නැහැ. යමෙක් කියනවා නම් දිවේ සිත් තියෙනවද? දිවට සිත් හදන්න බෑ. හැබැයි ඒක යම් දායකත්වයක් දරනවා. බාහිර ආයතනයත් එක්ක සම්බන්ධ වෙනවා. බාහිර ආයතනය තමයි රස ආයතනය. ඒතර දිවට ගෝචර වෙන්නේ රසය. ඒතර ජීව ආයතනය කායතනයක්. නිපදවන්න දායකත්වයක් දරුවා. එයාට තනියෙන් නිපදවන්න බෑ. එයා බාහිර ආයතනයත් එක්ක සම්බන්ධකම් පවත්වනවා. ආයතන දෙක එකට එකතු වෙනවා. ජීව ආයතනයයි රස ආයතනයයි. එතකොට ජීව ආයතනය හා රස ආයතනය ආයතන දෙකක් එකට එකතු වෙනවා. එකතු වෙලා දෙකේම නැති දෙයක් ඉපදවන මොකක්ද? ජීව විඥානය. රස දැන ගැනීමෙන් සිතක් හදනවා. දැන් ඕක අපි කියනවා මට රසයි. දැන් ඒතර රස විඳින කෙනෙක් මේක ඉන්නවනේ. දැන් ආයතන දෙකක් එකතු වෙලා යම් දෙයක් නිපදුවද? කල්පනා කරලා බලන්න. ආයතන දෙකක් එකතු වෙලා දෙකේම නැති දෙයක් නිපදුවා. හැබැයි ඕක මම කියනවා මට රසයි. නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්‍ය දකින්න. සත්‍ය දකින පුච්චලයා එන්නේ නිවැරදි අවබෝධයක්. ඇත්ත ඇති සැටියෙන් දකිනවා. නිවැරදිව සිදුවෙන ක්‍රියාව නිවැරදිවම මනසින් දකිනවා. එහෙනම් ජීවායතන රසායතන ආයතන දෙකක් එකතු වෙලා දෙකේම නැති දෙයක් උපදවනවා රස දැනගැනීමේ සිතක්. හැබැයි අපි ඕක කියනවා මට රසයි කියලා. දේව තුල තමයි කෙලස් පැතිරීම පටන් ගන්නෙ. මට රසයි කියනකොටම සිතේ තන ඇලිලා විතරයි. ඇලිලා ඉවරයි. ඒ ඇලීමට කියන තණ්හාව, ලෝභය පටන් ගන්නවා. එතකොට මේ හටගත්ත සිත අප්‍රිය නම් අමනාපන කසායක් වගේ බිව්වා. දිවට දැනුනේ තික්ත දෙයක් නම් අප්‍රිය යමනාපය. සිතක් හැදෙනවා. දැන් එතකොට දේශයත් එක්ක ආවිසිත. දැන් මේ දෙකට සිත තුළ ඉඩ දුන්න මෝහයක් ආවා. මම රසවත් ප්‍රණීත දෙයක් අනුභව කරනවා. මම අනුභව කරන්නේ ප්‍රණීත දෙයක් රසවත් දෙයක් මාන්නයක් වෙනවා. මේ සිදුවීම නිවැරදිව දැක්කේ නැහැ දික්තියක් වෙනවා. එහෙනම් රස වින්දේ මමද නැත්නම් වෙන කෙනෙක්ද කවුද කොහොමද කියලා හිතනවා සැකයකුත් වෙනවා විචිකිච්ඡාවකුත් වෙනවා. තීන මිද්‍යාවක් වෙනවා ඒක නිවැරදිව දකින්න සිත උත්සාහවන්ත වෙන්නේ අලසයි කම්මැලි නිවැරදිව දකින්න සිත උත්සාහවන්ත නැහැ උද්දච්චයක් වෙනවා සිත වික්ෂිප්ත වෙනවා කොහොමද මේ රසය ආවේ හොයන කොහෙන්ද ආවේ කොහොමද ආවේ මොන මොන ද්‍රව්‍යයන් එකතු වෙලා ආවේ උද්දච්චයක් වෙනවා අහිරික අනවතප්ප ඊට පස්සේ ඒ රසය නැවත ස්ලං කරගන්න පවුත් කරනවා ඒකට ලැජ්ජාවකුත් නැහැ බයකුත් නැහැ ඔක්කොම කෙලෙස් හටගෙන ඉවරයි. ලෝභ, දේශ, මෝහ, මාන, දික්ටි, විචිකිච්ඡා, තීන මිද්ද, උද්ධච්ච, අහිරික, අනෝතප්ප. දසක් ක්ලේශයම කියලා ඉවරයි. සිත කෙලෙසලයිම ඉවරයි. දැන් මොකද වුනේ ඊට ආයතන දෙක ආයතන දෙකක් එකතු කළා දීපු දෙකේම නැති දෙයක් එකතු කළා දීපු දේ ලස්සනයිද? වටිනවද? මොනවාද කෙරුවේ? සිත කෙලසලම දන්නා. එකකින් නෙමෙයි දසක් ක්ලේශයන්ගෙන්ම කෙලසලා දැම්මා. ওই 10ම තමයි 1500කට විස්තර කරන්න එකක් 150 ගන්න. එතකොට 1500ක්. බලන්න කොහදන හැදිල්ල කොහොමද කියලා කෙලස්. දැන් එතකොට කෙලස්. දැන් බුදුරජාණන් වහන්සේට කෙලස් තිබ්බද? නික්ලේශී. එහෙනම් මේ ආයතන දෙකක් එකට එකතු කළා හදනවා. පැහැදිලිද කියන එක? තේරෙනවද කියන්නේ? ඒතර මටද රස? මට රසයි කියනකොටම වැරදි. දික්කයට වැටලා ඉවරයි. ආසාවත් ඇවිල්ලා ඉවරයි. ඒ රසය අමනාප නම් අකමැති නම් අප්‍රිය නම් දේශයත් ඇවිල්ලා ඉවරයි. ඒ දෙකට සිත තුළ ඉඩ දුන්නේ මෝහය නිසා. මෝහයත් ඇවිල්ලා ඉවරයි. ප්‍රණීත රසයක් කලදී හරි රසයි මම තමයි මේවා අනුභව කරන්නේ. අන්න අයට හම්බෙන්නේ මේවා. මාන්‍යත් ඇවිල්ලා ඉවරයි. ඒ දෙකම දැක්කේ නැහැ සතර මහා ධාතු හැටියට. දිට්ඨියත් ඇවිල්ලා ඉවරයි. එහෙනම් කවුද මේ රසය වින්දි? වෙන කෙනෙක්ද මම නෙමෙයිද කොහොමද මේ කාය? විචිකිච්ඡාවත් ඇවිල්ලා ඉවරයි. ඒ පිළිබඳව නිවැරදිව අවබෝධ කරගන්න මනස උත්සාහ නැහැ. තීනයක් විද්‍යාවට ඇවිල්ලා ඉවරයි. වික්ෂිප්ත වෙන අස්සිත හතරත් යන මේ රසය හායි හදා ගන්න ඕනේ කොහොමද මේක හදන්නේ කියලා හොයන්න යන හතරත් උද්දච්චය අහිරිකනෝතප්ප ඊට පස්සේ රසය හොයන්න ප්‍රාණඝාතයක් කරනවා, දත්තා දානයක් කරනවා, සීල පවකණක් කරනවා. ඒකට ලැජ්ජාවකුත් නැහැ. හොඳයි දහදපු දෙක ආයතනය. ආයතන හදනේ හොඳයි. ඒතර මම දහදයි. මම හදන්නේ. බලන්න මේ ආයතන දෙකක් එකට එකතු කරලා කරන්නේ. කාය ආයතන, පොට්ටබ්බ ආයතන. කාය ආයතන කිය ශරීරය. පොට්ටබ්බ ආයතනය කියන්නේ පහස. ආයතනයක්. කාය ආයතනය. ඒකයි සතර මහා ධාතුන්. පොට්ටබ්බ ආයතන කියන්නේ සීත උෂ්ණ දෙක. ඒකටයි සතර මහා ධාතුන්. ඒතර කායට සිත් නිපදවන්න බෑ. ශරීරේ සිත් නැහැ. හැබැයි සීතලක් ශරීරයට ස්පර්ශ වුණා. උණුසුමක් ශරීරයට ස්පර්ශ වුණා. සිතක් එහෙනම් පොට්ටබ්බ ආයතනය කාය ආයතනයට තනියෙන් හදන්න බෑ. බාහිර පොට්ටබ්බ ආයතනයක් සහයෝගයට ගන්නවා. ඒ ආයතන දෙක එකට එකතු කරනවා. සම්බන්ධ කරන ආයතන දෙක. ආයතන දෙකක් එකතු වෙලා නිපදවන්නේ. කණ්‍ය ආයතනයකට බෑ. ඒකේ නිපදවන්නේ කාය විඥානේ. ඒ පහස පිළිබඳව දැනගැනීමේ සිතක් නිපදවනවා. දැන් සිත නිපදවපු ගමන් ඊට පස්සේ පහසු ඒ සුව පහසුයේ ස්පර්ශය සෞම්‍යයි. සුව පහසු කයට දැනෙනවා. සොම්නස. ලෝභය විලිකරයි. ඒ පහස ශරීරයට අප්‍රියන අමනාපන දේශයත් විලිකරයි. දෙකට ඉඩ දුන්නේ මොහේ නිසා. මම විතරයි මේ කයෙන් මේ විදිහට සැප විඳින්න අනිත් අයට විඳින්න බෑ. මාන්නයත් ඒක ඉවරයි. දැක්කේ නෑ ඒක සතර මහා ධාතු දෙකක් ස්පර්ශ වෙලා දෙකක් දෙකක් එකට සම්බන්ධ කරලා මේ හදන ප්‍රවෘත්තිය දැක්කේ නැහැ ධිට්ඨියත් එළියයි. වැරදි දැක්කේ ධිට්ඨියත් එළියයි. විචිකිච්ඡා සැකේ මමද විඳින්නේ වෙන කවුරු හරි විඳිනාද කොහොමද විඳින්නේ කවුද විඳින්නේ විචිකිච්ඡාවත් එනවා. මේ හේතුඵල ධර්මය දකින්නේ. ඒ පිටිපදව නිවැරදි දකින්න සිත වෙරවඩන්නෙත් නැහැ උත්සාහවන්තත් නැහැ. තීන මිද්‍යත් වෙනවා. උද්දච්චයත් වෙනවා නැවත නැවත මේ පහස විඳින්න ඕනේ මං හොයනවා කොහෙන් හරි හොයනවා. ගෙදරින් නැත්තම් වෙන කොහෙන් හරි හොයනවා. පහස විඳින්න නේද? උද්දච්චයට ගිහිලා අහිරික ලැජ්ජාවක් නැහැ ඊට පස්සේ. බයකුත් නැහැ. කරනවද නැද්ද වැරදි? ආ 10ම කෙලසිලාද? බලන්න කොහෙන්ද මේ හදන්නේ කියලා. මේ ඉන්ද්‍රිය ධර්මයන්, මේ ආයතන, ස්කන්ධ ධාතු ආයතන මේ හදන ස්වභාවයන් බලන්න. හැබැයි ඔක්කොම හිතන්නේ මම තමයි මේ ඔක්කොම කරන්නේ. මන ආයතන ධම්ම ආයතන. මන ආයතන කියන්නේ මනස. විඥාණය සිත. මේ විඥාණය මනස මානසිකාර්ය සිත එන්නේ වේදනා සංඥා සංකාර උඩ. යමෙක් විඳිනවද? එතන හඳුනා ගන්නවා. විඳිනව හඳුනා ගන්නවද? සිත බලවත් වෙනවා. බලවත් වෙනවට කිව්ව සංස්කාර හඳුනා ගන්නවට කිව්ව සංඥා ඉසල කියලා දුන්නා. විඳිනවට කියව වේදනාව. දැන් වේදනාව උඩ සිත නැද්ද? හඳුනා ගැනීම තුල සිත නැද්ද? හඳුනා ගැනීම උඩ. ප්‍රේයනෝ සිත බලවත් වුණාම ඒ තුල සිත නැද්ද? තර වේදනා සංඥා සංකාර වේදනා සංඥා චේතනා පස්ස මනස්කාර කියලා කියනවා. වේදනා සංඥා සංකාර තුල විඥානය. තර මනස මන ආයතනය. මේක සිත් නෑ. මේක සිත් නෑ. බාහිර ධම්මායතනයේ සිත් නෑ. රූප ධර්මයේ සිත් නෑ. වේදනා සංඥා සංස්කාර කියන්නේ සිත තුළ උපදවාගත යුතු ධර්ම. හේතුන්ගෙන් හටගන්න. ඉස්සලා කිව්වා. වේදනාව හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. සංඥාව හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. සංස්කාර හටගන්නේ ඒ ස්පර්ශ ප්‍රත්‍යය. ඒ ස්පර්ශයක් නොවනොත් හදන්න බෑ. එතකොට එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ තුළ විඥානය පවතින උඩ. විඥානය මන කියලා දුන්න ඉස්සෙල්ලා විඥානය මොකක්ද? මායාවක්. අපිව රවට්ටන එකමයි කරන්නේ. මුලා කරන එකමයි කරන්නේ. විඥානය. ඔය සිත්නේ හොයන්නේ. ඕනම වෙලාවක බලන්න ඕනම වෙලාවක මොනවද අපි හොයන්නේ කියලා. එහෙන් ලස්සන රූප දැකලා සිත් හොයනවා. නැද්ද? කනෙන් ශබ්ද අහලා සිත් හොයනවා. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරලා සිත් හොයනවා. දිවෙන් රසයෙන් විඳලා සිත් හොයනවා. ශරීරයෙන් පහස ලැබලා සිත් හොයනවා. වෙන දෙයක් හොයන්න බෑ. මනසෙන් අරමුණු අරන් සිත් හොයනවා. එහෙනම් මන ආයතනය ධම්ම ආයතනය. ඒකට මන ආයතනයට සිත් නිපදවන්න බෑ. බාහිර ධම්ම ආයතනය. ඒක රූපයක් අරමුණු කරන්න ඕනේ. ඒ කියන්නේ සතර මහා ධාතු අරමුණු කරන්න ඕනේ. එහෙම නැත්තම් අර විදපු වේදනාවක්, හඳුනාගත්ත සංඥාවක් බලවත් වූ සිතක් අරමුණු කරන්න ඕනේ. බලන්න නැද්ද කියලා. හවුද නැද්ද? එතකොට මන ආයතන ධම්ම ආයතන. ඒතර ධම්ම ආයතනේ සිත් නැහැ. මන ආයතනෙසිට නැහැ. හැබැයි මන ආයතනය ධම්මායතනයත් එක්ක ආයතන දෙක එකට එකට එකතු වෙනකොට දෙකෙම නැති දෙයක් එනවා මොනවද? මනෝ විඥාන. මනෝ විඥාන. දැන් පැත්තකට වෙලා ඉඳගෙන කල්පනා කරනවා. මනෝ විඥාන. කල්පනා කරනවා නේද? ඒතරේ කල්පනා කරන්නේ අතීතයේ දැකපු රූපයක් පිළිබඳව නෙමෙයි. ඇහෙන් දැකලා උපදවාගත් සිතක්. ඒ රූපයක් පිළිබඳව කල්පනා කරනවා. මනෝ විඥාන. ආපු ශබ්දයක් පිළිබඳව කල්පනා කරනවා. විඳපු ගඳ සුවඳක් පිළිබඳව කල්පනා කරනවා. විඳපු රසයක් පිළිබඳව කල්පනා කරනවා. විඳපු පහසක් පිළිබඳව කල්පනා කරනවා. කල්පනා කරනවා. මනෝ විඥාන. එහෙනම් ඒ හේතුන්ගෙන් ඒ සිත් හතර හටගන්න. සිතක් කියලා දෙයක් උත්ෝකේ නැහැ. තේරෙනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේම තියෙන ක්‍රියාවක්. ආයතන 12ම තියෙන ක්‍රියාවක්. දැන් එතකොට කවුද ඉන්නේ? කවුද ඉන්නේ? ක්‍රියාවක් තියෙනවා. පුච්චලෙක් නේ. සත්‍යයක් නේ. ජීවෙක් නේ. ප්‍රමණායතන නාම ධර්මයක්. මනායතනත් එක්ක පැටලිච්ච බාහිර රූපය නම් රූප ධර්මයක්. වේදනා සංඥා සංකාර නම් නාම ධර්මයක්. මේ නාම ධර්මයන් නාම ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. නාම ධර්මයන් රූප ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. රූප ධර්මයන් නාම ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. රූප ධර්මයන් රූප ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ සතර මහා ධාතු සතර මහා ධාතුන්ට ප්‍රත්‍ය වෙනවා. සතර මහා ධාතු සිතුවිලි වලට ප්‍රත්‍ය වෙනවා. සිතුවිලි සිතුවිලි වලට ප්‍රත්‍ය වෙනවා. සිතුවිලි සතර මහා ධාතුන්ට ප්‍රත්‍ය වෙනවා. අතර කවුද ඉන්නේ? නැද්ද පුච්චරෙක්. සත්‍ය. එන සක්කාය දිට්ඨිය ගැන කියනවා. දිට්ඨි විසුද්ධියේදී නියත වශයෙන්ම මේ සක්කාය දිට්ඨිය කියන එක සාමුලින් නැති වෙන්නේ. හැබැයි නැති වෙන්න අඩිතාලමක්. නැති කරගන්න පුළුවන් අඩිතාලමක් දාන්න. සක්කාය දිට්ඨිය. සක්කාය කෙසෝටි කය ශරීරෙට. දිට්ඨිය කියන්නේ වැරදියට දකින. දැන් මේ දේශනා කරපු දේශනාව තුළ හරියට අවබෝධ නොවුනොත් නැවත වැටෙනව නේද දිට්ඨියට. එහෙනම් රූපස්කන්ධය ආත්මය වශයෙන් ගන්න. විෂයාකාර ආත්ම දිට්ඨියට කියන සක්කාය දිට්ඨිය කියලා. විෂයාකාර විසක් තියෙනවා. විෂයාකාර ආත්ම දිට්ඨිය. කියන සක්කාය දිට්ඨිය. පංච උපාදානස්කන්ධයට කියන සක්කාය දිට්ඨිය. මේ පහ උපාදාන කරගත්තොත් සක්කාය දිට්ඨිය. එහෙනම් 20 ආකාරයක් තියෙනවා. කොහොමද? රූපය ආත්මය වශයෙන් ගන්න. දැන් අපි විස්තර කළා කලින් දේශනාවල රූපය කියන්නේ සතරමහා ධාතු. ඒතර සතරමහා ධාතු ආත්මය හැටියට. ආත්මය කියන්නේ මොකක්ද? ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. හෙවත් තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් දෙයක්. සතර මහා ධාතුන්ගේ එහෙම ස්වභාවයක් තියෙනවා. සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක් හා තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් දෙයක්. මොකද්ද තියෙන්නේ? කෙස්සල තියනද ලොම් වල තියනද නියවල දත්වල සම්මස් නහර ඇට මොනවද තියෙන්නේ සතර මහා දහස් තියනද ආත්ම ස්වභාවයක්ද තියෙන අනාත්ම ස්වභාවය ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන එකක් තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් එකක් තියෙනවා රූපේ තියනද වේදනාවේ තියනද සංඥාවේ තියනද සංස්කාරයන්ගේ තියනද විඥානයේ තියනද සදාකාලිකව පවත්වන්න පුළුවන් කියනද නෑ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් ඒකට ආත්මය කියනවා තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් නම් යම් දෙයක් සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක් තියෙනවා නම් ඒක ආත්මයයි එහෙනම් රූපේ හේවත් සතර මහා ධාතු ආත්මයට දාන්න පුළුවන්ද දානාත්මද අනාත්ම කියන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න හරි එක මොකක්ද තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. තමාගේ ශරීරය තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන්ද? බාහිර කෙනෙකුගේ ශරීරය තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන්. කොයි කොටසද තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන්? සිත පවත්වන්න පුළුවන්ද තමාගේ කැමැත්ත හැටියට? නෑ. අර මම පෙන්නලා දුන්නා. අර ආයතන දෙක එකතු වුනේ නැත්නම් ඒ සිත හදන්න ඒ තමාගේ කැමැත්තට හැදෙන්නේ. මෙතන තියෙන රූපානෝ මෙතන තියෙන සිතක් හැදෙනවා. මෙතන තියෙන ශබ්දානෝ මෙතන සිතක් හැදෙනවා. මෙතන තියෙන ගඳ සුවදානෝ මෙතන සිතක් හැදෙනවා. එතකොට සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්ද ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාස වෙනස් වෙන එකක්ද සත්‍ය එකයි ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාස වෙනස් වෙන එක මෙතන තියෙන නම් ගන්ධ සුවඳක් ඒ අනුව සිතක් හැදෙනවා මෙතන විඳන යම් රසයක් ඒ අනුව සිතක් හැදෙනවා මෙතන විඳිනවනද යම් සීත උෂ්ණක් ඒ අනුව සිතක් හැදෙනවා මෙතන ඉඳන් ගන්නවා ධම්ම අරමුණක් යනවා සිතක් හැදෙනවා. ඔව්ද නැද්ද? එහෙනම් ඒතර තමන්ගේ කැමැත්ත හැටියට සිද්ධ වෙන්නේ හේතු ප්‍රත්‍යයම. ප්‍රත්‍යයට අනුරූප ඵල උපදවනවාද? ප්‍රත්‍ය කියන්නේ උපකාර ධර්මය. ඒ උපකාර ධර්මයට අනුව ඵල උපදවනවාද? උපකාර ධර්මයට අනුවයි ඵල උපදවන්නේ. හේනේ භෝගයක් වගා කරනනම් ඒ භෝගය සරුසාර වෙන්න අවශ්‍ය කරන උපකාර ටික ලං කරන්න ඕනද නැද්ද? ඒ අනුව නෙමෙයි දීපාලය. ගොවිතැනෙන් නිවැරදි අස්සන්නක් ගන්න නම් ඒකට නිවැරදිව වාතාශ්‍රය ජලය පොහොර නිවැරදිව ලං කරන්න ඕනේද නැද්ද? එහෙනම් ප්‍රත්‍යයට අනුරූපනේ ඵල උපදවන්නේ. හවුද නැද්ද? එහෙනම් මේකත් එහෙමම තමයි. ප්‍රත්‍යයට අනුරූප. ඒ කියන්නේ උපකාරයට අනුවයි මේ සිත් දෙන්නේ. එහෙනම් රූපය ආත්මයට දාන්න පුළුවන්. ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක් හා තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් නම් කොඹරට ගිහලා වී ටික ඉස්ස ගෙදරට එලා නිදා ගන්නවා. මාස 3කට 3වරකට පස්සේ ගිහලා අස්සන්න නෙලාගෙන එනවා. ඒ තමන්ගේ කැමැත්ත හැටියටනේ හැදිලා තියෙන්නේ. ද ප්‍රත්‍යයට අනුරූපවද ඵල. උපකාරයට අනුරූපයි ඵලය හැදෙන්නේ. එහෙනම් මේ ශරීරය ඇතුළේ මේ අධ්‍යාත්මික බාහිර සියලුම දේවල් උපකාරයට අනුව නෙමෙයිද ඵල? තමයි හේතුඵල කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය. හේතු ඵල. එන රූපේ ආත්මයට දාන්න බෑ. ඇයි? රූපේ ආත්මයට දාන්න බැරි රූපේ කියන්නේ සතර මහා ධාතු. තමා රූපද? නැපි ගන්න තමා රූපවත් කියලා. එහෙමනේ අරන් තියෙන්නේ. ගන්න පුරුදු වෙලා තියෙනෙත් ඒකයි. තමා රූපවත් කියලා. හැඩ කරන්නේ කාවද? පාට ගන්නන්නේ කාවද? අයිබ්‍රන් ගන්නේ කාටද? ලිප්ටික්ස් ගන්නේ කාටද? කියෝටෙක්ස් ගන්නේ කාටද? ක්‍රීම් වර්ග ගන්නේ කාටද? තමයි. තමයි. තමා රූපවත්. තමා රූපවත් සතර මහා ධාතුන්ගේ ස්වභාවයද තියෙන්නේ. එතකොට තමා රූපච්චියොත් හරිද? ඇයි? තමා කියලා දෙයක් නැහැ. ස්කන්ධ වශයෙන් බෙදුවොත් කොටස් පහක් තියෙනවා. අධ්‍යාත්මික ආයතන වශයෙන් හයක් තියෙනවා. ධාතු තියෙනවා. දැන් එහෙනම් තමා රූපවත් කියනවා. කියන්න බෑ. ඒ තමා කියලා කෙනෙකුත් නැත්තම් තමා කොයිද රූපවත් වෙන්නේ? මේ සතරමහා ධාතු ඒ සම්බන්ධයන් අනුව සිත් හැදෙනවා. ඉතින් තමා රූපවත්. රූපය තුල තමයි ඉන්නවද? රූපේ කියන සතර මහා ධාතුන් තමා කියලා කියන්නේ නැහැ මේ හේතුන්ගෙන් හට ගන්න. ප්‍රත්‍යයට අනුරූප ඵල හට ගන්න. එතකොට ද රූපේ ආත්මයට දාන්නත් බෑ, තමා රූපවත් කියන්නත් බෑ. රූපය තුල තමා තමා තුල රූපේ තියෙනවා. රූපය තුල තමා නැත්නම් තමා තුල රූපේ තියෙනවා. ඒත් නෑ. තමා කියලා කෙනෙකුත් නැහැ. රූපය කියන්නේ ශක්තින් හතරක්. පැහැදිලිද කියන එක? එතකොට රූපස්කන්ධය බෙදලා බලන්න හතරට. ආත්මයට දාන්න බෑ. තමා රූප කියන්න බෑ. තමා තුළ රූපය තියෙනවා කියන්න බෑ. රූපය තුළ තමා ඉන්නවා කියලා ගන්න බෑ. හතරෙන් මොකේකටද ගන්න පුළුවන්? රූපස්කන්ධය පිළිබඳව දිට්ඨි හතරයි. ඔය දිට්ඨි හතරෙන් ගලවන්නේ. වේදනාස්කන්ධය පිළිබඳව දිට්ඨි හතරයි. වේදනාව ආත්මයට දානවා. ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. වේදනාව සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්ද? මොහොතක් මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙන එකක්ද? තමාගේ කැමැත්ත හැටියට හටගන්න එකක්ද? ද හේතුගෙන් හටගන්න එක. හේතුගෙන් හටගන්න එක. එහෙනම් වේදනාව ආත්මයට දාන්න බෑ. ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක් හා තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් දෙයක්. දැන් වේදනාව හටගන්න ස්පර්ශ ප්‍රත්‍යය. ඒ තමාගේ කැමැත්තට හටගන්නේ. දැන් මම කියන්නේ මෙතන තියෙන රූප රැහැට ස්පර්ශ වෙනවනම් මෙතන සිත් වෙනවා. එතකොට ඒ අනුව විඳිනවා. දැන් එහෙනම් ප්‍රත්‍යයට අනුරූපද ඵල? ප්‍රත්‍යක්ෂ උපකාරය. උපකාරයට අනුරූපයි ඵලය. ඉතින් ඕක ගත්තා මම තමයි. මම තමයි ඔක්කොම කරන්නේ. මම තමයි විඳින්නේ, මම තමයි බලන්නේ, මම තමයි අහන්නේ, මට තමයි ගඳ සුවඳ, මට තමයි රස. ආ ඔක්කොම දාන්න. දැන් මම එහෙනම් වේදනාව ආත්මයට දාන්න බෑ. තමා වේදනාවක්ද? වේදනාව විඳින්නේ තමන්ද? මේ තමා කියලා කෙනෙක් නැහැ නේ මේකේ. දැන් මෙච්චර හෙව්වනේ තමා කියලා කෙනෙක් ඉන්නවද කියන්නේ? නෑනේ. රූපස්කන්ධය සතර මහා ධාතුන්ගෙන් ඒකත් හේතුන්ගෙන් හටගන්න බව පෙන්නනත ඉදිරියේදී. ඒතර වේදනා සංඥා සංස්කාර කියන ධර්මතාවය විඥාන කියන ධර්මතාවය හේතුන්ගෙන් හටගන්න. එහෙනම් වේදනාව ආත්මයට දාන්න. ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. තමාගේ කැමැත්ත හැටියට පවත්න්න පුළුවන් දෙයක්. තියෙනවද වේදනාවේ? ඒතර වේදනාව ආත්මයට දාන්න බෑ. තමා වේදනාවක් කියන්නත් බෑ. වේදනාව තුළ තමයි ඉන්නවනේ. නැහැ. ඒ පසපච්ච වේදනා. යම් කිසි කෙනෙක් කියනවා නැහැ කියලා එයාගේ මොළේම පරීක්ෂා කරන්න වෙනවා. පස්සපච්ච වේදනා. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ස්පර්ශය නැත්තම් කිසි කෙනෙකුට මේ ලෝකේ විඳින්න බෑ. විඳින්න පුළුවන් දෙයක් කෙනෙකුට. ඇහැට රූපයක් ස්පර්ශ වුනේ නැත්තම් ඇහෙන් විඳින්න බෑ කවදාවත්. කනට ශබ්දයක් ස්පර්ශ වුනේ නැත්තම් කනෙන් විඳින්න බෑ කවදාවත්. එහෙනම් තමා වේදනාවක්ද? වේදනාව තුළ තමාද? ද ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්නවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්න. ඒක සත්‍යය. ඒක සත්‍ය දර්ශනය කියන්නේ. ඇත්ත දකින්න. දැනගන්න, දැක ගන්න. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා විතරක් නෙවෙයි සියල්ල දකිනවා. සියල්ල දැනගෙන විතරක් නෙමෙයි දේශනා කරේ. සියල්ල දැකලා දේශනා කරේ. අපට කියන්නේ ඒකයි. අපට කියන්නේ දැනගන්න විතරක් නෙමෙයි දැක ගන්න. දැකගෙන තේරුම් ගන්න. එතකොට තමයි හරියටම විශ්වාසද නැද්ද? හරියට විශ්වාසයි. ඇයි? අහලා දැනගත්තා. මම දැකලා තමයි මේක මං සහතික කරගන්නේ. මම දැකලා සහතික කරගන්නේ. කවුරුවත් කිව්වට නෙමෙයි. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ මේ පරීක්ෂණය කරන්න කියන්නේ. එහෙනම් තමා වේදනාව තුල නැහැ. වේදනාව තුල තමාද? නැහැ. හැබැයි විඳිනවා. අල්ලගෙන මනසින්. මේ විඳින්නේ තමන්ම කියලා තමයි හිතාගෙන. දැන් ප්‍රත්‍යයට අනුරූප ඵල. එහෙනම් වේදනාව ආත්මයට දාන්න බෑ. තමා වේදනාවක් කියන්නත් බෑ. වේදනාව තුල තමා ඉන්නවා කියන්න බෑ. තමා තුල වේදනාව තියෙනවා කියන්නත් බෑ. වේදනාව පිළිබඳව දික්ටි හතරයි ගලවන්න ඕනේ. මේ දික්ටි ගැන කතා දික්ටි විසුද්ධි ගැන කියන්නේ. ගලවන්න දික්ටි. කවදා හරි ගලවන්න වෙනවා. ඒ ගැලවීම තුල තමයි මේ ධර්මය අවබෝධ වෙන්නේ. නැත්තම් මම තුල හිර වෙලා ඉන්න තාක්කල් මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න සුගති වල උපදීවය. මේ ධර්ම ශ්‍රවණේ ආනිසංස වශයෙන් සනේන් මෙතනින් චුත වෙලා අත කොයි වෙලේ හරි මේ සිතේ ප්‍රවෘත්ති අවසන් වෙන යම් දවසක් එනවා. එදාට මේ ධර්ම දේශනාව යම් අරමුණට ගත්තද සනෙන් මෙතන චුත වෙලා තව දිශාවෙත් සිතේ පහළ වෙනවා. ගැටලුවක් නැහැ. හැබැයි ඒක අනිත්‍යයි. ඒක අස්තිරයි. ඒක తాවකාලිකයි. තේරෙනවද? ඒ පහළ වෙන්නේ මේ නාම රූප දෙක. පුජ්‍යලයක් පහළ වෙනව නෙමෙයි. මේ නාම රූප දෙකේ ක්‍රියාවයි පහළ වෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ඒවා දුක් හැටියට. එයි මේ නාම රූප දෙකේ මේ දුක් තියෙන. එහෙනම් සංඥාව ආත්මයට දානවද? ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. දැන් කලින් දේශනාවල කියලා දුන්නා සංඥාව කියන්නේ මොකක්ද කියන්නේ? හඳුනා ගැනීම සංඥාවයි. ඒතර සංඥාව ආත්මය. පුළුවන්ද කියන්නේ? ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක් තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් දෙයක්. එහෙනම් ඉතින් යම් එක දවසක ගේ වර්ණවත් කළා නම් ආයි වර්ණවත් කරන්න ඕනේ. ආයි පාට ගන්න ඕනේ. ආයි තමාගේ කැමැත්ත හැටියට නෙති. අවුරුද්දකට සැරයක් පාට ගන්න වෙනවා. වෙනස් කරන්නේ නැහැ. ඒතර සංඥාව ආත්මේද? තමා සංඥාවක්ද? නෑ සංඥාව හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යේ. ස්පර්ශ උනේ නැත්තම් හඳුනා ගන්න බැහැ මේ ලෝකෙ කිසි කෙනෙකුට ස්පර්ශයක් නැත්තම් හඳුනා ගන්න බැහැ. එහෙනම් තමා සංඥාවක්ද? ඉන්නේ. සිතක් හැදෙන එක විතරයි තියෙන්නේ. සංඥාව තුල තමා ඉන්නවද? නැහැ. සංඥාව කියන්නේ මම කියන්නේ මිරිඟුවක් කියලා ඉස්සලා කියලා දුන්නා. කලින් දේශනාවල කිව්වා. එහෙනම් සංඥාව තමා තුළ සංඥාව සංඥාව තුළ තමයි ඉන්නවද? ද ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තද? ස්පර්ශ ප්‍රත්‍යයමයි හටගත්තේ. අන සත්‍ය අවබෝධයි. ඇත්ත දකින්නේ. සත්‍යයි දකින්නේ. පරම සත්‍යයි. මෙච්චර කාලයක් මම මේ විදිහට වර්ණ මේ ආකාරයෙන් මේ මේ වර්ණ මම හඳුනාගත්තා. මම දන්නවනේ දැන් මේකේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. අන්න අවබෝධයයි. ඒ අවබෝධයෙන් අවබෝධයට කියන්නේ විද්‍යාව. අනවබෝධයට කියන්නේ අවිද්‍යාව. මෝහය. එහෙනම් සංඥාව ආත්මයට දාන්නත් බෑ. තමා සංඥාවක් කියන්න බෑ. සංඥාව තුල තමා ඉන්නවා කියන්න බෑ. තමා තුල සංඥාව ඒත් නෑ. ස්පර්ශ ප්‍රත්‍යම හැටගන්නේ. අන්න යමෙක් දකිනවා. හේතුන්ගෙන් හටගන්න බව. සංස්කාර සංස්කාර කිවිස් කුසල කුසල පුඤ්ඤාභි සංකාර පුඤ්ඤාභි සංකාර අනිච්චාභි සංකාර ඉතර කිව්වා ඉතල දේශනා එහෙනම් සංස්කාර ආත්මය ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් වෙන්නේ නැහැ සංස්කාර වල එහෙම ස්වභාවයක් තියෙනවා තමන්ගේ කැමැත්ත හැටියට පවත්න්න පුළුවන් තමන්ගේ කැමැත්ත හැටියට පවත්න්න පුළුවන් කුසල සංස්කාරම නිකන් අකුසල සංස්කාරෙන්නෙම නැහැ තමන්ගේ කැමැත්ත හැටියට පවත්න්න පුළුවන් බැහැ. එහෙනම් ආත්මයට දාන්න බැහැ. තමා සංස්කාරවත්ද? ඒ කියන්නේ තමා සංස්කාරවත්ද? ඒ කියන්නේ තමා තුළද මේ සංස්කාර තියෙන්නේ? ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඒතර සංස්කාර තුළ තමා ඉන්නවද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නවා. හැබැයි මේක හොඳට සිතට අනුගත වෙනකම් සිතට හොඳට ප්‍රත්‍යක්ෂ වෙනකම් සිතේ හොඳට සනිටුහන් වෙනකම් මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරන්න ඕනේ. ඒ මෙනෙහි කරන්නේ සත්‍යමයි. ඒ මෙනෙහි කරන්න කරන්න කරන්න කරන්න සිතේ ස්වභාවය පිහිටනවා. දැන් පිහිටලා තියෙන මොන ස්වභාවයද? ඔය පහම එකට එකතු කරලා අරගෙන. ආත්මයකටත් දාලා තිනා මම තමයි ඔක්කොම කරන්නේ. සතර මහා ධාතු දකින්නෙත් නැහැ. ආයතන වශයෙන් දකින්නෙත් නැහැ. ස්කන්ධ වශයෙන් දකින්නෙත් නැහැ. දැන් ඒ තුල කෙලස් එනවද නැහැ? සත්‍ය දර්ශනය තුල කෙලස් එනවද? කෙලසෙන්නේ නැහැ. අනවබෝධය තුල කෙලසෙන්නේ. අවබෝධය තුල කෙලසෙන්නේ නැහැ සිත. සිත අපිරිසිදු වෙන්නේ. සිත අපිරිසිදු වෙන්නේ, සිත දෝෂ්‍ය වෙන්නේ, සිත කෙලසෙන්නේ අනවබෝධය තුල. ඒකයි තථාගතයන් වහන්සේ නික්ලේශී කියන්නේ. කෙලසෙන්නේ තථාගතයන් වහන්සේගේ සිත. අර 10ම කෙලසෙන්නේ. දසමරුන් කියලා අහලා තියෙනවා. පරාජය කළේ දසමරුන් ඔය දස ක්ලේශය තමයි. එතකොට දැන් අපි නෑ අපි හොඳට ආසාවෙන් ලං කරන් ඉන්න මාරියෝ ටික. ලෝභය ලං කරන්නේ නැද්ද? ද්වේෂය ලං කරන්නේ නැද්ද? මෝහය ලං කරන්නේ නැද්ද? මානය ලං කරන්නේ නැද්ද? ditthi, vichikicca, තීන මිද්ද උද්දච්ච අහිරි කනෝතප්ප කියන මේ මාරියෝ 10 දෙනාම ලං කරන්නේ නැද්ද? ඇති බුදුරජාන් වහන්සේ පළවෙනි හැටියට සටන් කළේ මාරියුත් එක්ක අපි හොඳට ලං කරගෙන ඉන්නවා ඒවල පෝෂණය කරන ලං කරන විතර නෙවෙයි හොඳට ආහාරත් දෙනවා කණ්ඩ බොඩක් තියෙනවා හොඳට පෝෂණය කළා කියන්නේ ඊට පස්සේ කියන මට හරි දුකයි කියලා මට හරි ප්‍රශ්න මං හරි මානසික විදෝනයි අපිත් එක්ක ඇවිල්ලා කියනවා දැන් ඉතින් ඒක මාරයෝ ලං කරගත්තාම විඳවන්න වෙනවනේ. මොනවද විඳින්නේ? දුක්. එහෙනම් අදර සංඥාව ආත්මයට දාන්න බෑ. සංස්කාර ආත්මයට දාන්න බෑ. තමා සංස්කාරවත් කියන්න බෑ. සංස්කාර තුල තමාද ස්පර්ශ ප්‍රත්‍යය. චක්කු සංපස්සජ චේතන. ඇස බාහිර රූප දෙක නිසා හැදෙන සිතක් කර්ණ තුන එකතු කර ස්පර්ශයයි පසපච්චය චේතනා ස්පර්ශය විසින් සිත බලවත් කරලා දෙනවා. චේතන හැවක් කර්ම. ඒකට ආත්මයට දාන්න බෑ. තමා සංස්කාරවලද? ද ප්‍රත්‍යයට අනුරූපද? උපකාරයට අනුරූපයි ඵල හැදෙන්නේ. ප්‍රත්‍යයට අනුරූප ඵල හැදෙන්නේ. තමා තුළ සංස්කාරද? සංස්කාර තුළ තමන්ද? ඒත් නෑ. අපි බලන්නකෝ බුදුරජාණන් වහන්සේ මොනතරම් ලස්සනට මේ ධර්මයේ විග්‍රහ කරනවද බෙදලා වෙන් කරලා පෙන්නනවද මේ සත්‍යයට මේ මෝහයෙන් මුලා වෙලා ඉන්න අවිද්‍යා අන්ධකාරයේ ඉන්න මේ සත්‍යයට මේකෙන් ගැලවෙන්න මොනතරම් ලස්සනට පැහැදිලි කරනවද කියලා මේ වහන්න හම්බෙන්නේ ලේසියෙන් ලේසියෙන් මේ වහන්න හම්බෙන්නේ ආතසි ක්ලාක් මහත්තයා කිව්වා 2050 වෙනකොට මේ ලෝකයේ ඉතුරු වෙන එකම දහමයි මේ බෞද්ධ දර්ශනය අනිත් සියලුම දහම් මිත්‍යා දිට්ඨිය වශයෙන් ඒගොල්ලෝ පිළිගන්නවා. වැරදි දැකීම වශයෙන් ඒගොල්ලෝ පිළිගන්නවා. අර්ථ ශික්ලා කියන්නේ ලෝකයේ අති ප්‍රසිද්ධ විද්‍යාඥයෙක්. 2050 වෙනකොට ඉතුරු වෙන්නේ බුදුදහම විතරයි කිව්වා. අනිත් ඔක්කොම පිළිගන්නවා. ඒ යාඥා කළා ලබන්න බෑ. ධන ගහලා වැඳලා ඉල්ලලා ලබන්න බෑ. නුවණ මෙහෙවලා ලබා ගන්න පුළුවන් මේක. ඒ ඒ දකින්න සත්‍යයි. දැන් මේ දේශනා කරන ධහම තුල තියෙන සත්‍ය නෙමෙයිද? කෙනෙකුට කියන්න පුළුවන් නෑ ඕක කොහොම නෙමෙයි මෙහෙම වෙන්නේ කියලා. කියන්න පුළුවන්. කියන්න බෑ. එන සංස්කාර ආත්මයට දාන්න බෑ. තමා සංස්කාරවත් කියන්න බෑ. සංස්කාර තුල තමාද? නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙන සංස්කාර තුල කොහෙද තමා? ඒ නාම රූප දෙකම ක්‍රියා ක්‍රියාත්මක වෙන්නේ ප්‍රත්‍යයට අනුරූප. උපකාරයට අනුව සකස් වෙන්නේ. ගැඹුරුයි නාමය. නමුත් තේරුම් ගන්න පුළුවන්. හැබැයි තේරුම් ගන්න පුළුවන් උත්සාහවන්ත වෙන්න ඕනේ. අනේ මට බෑ කියලා හිතුවොත් බෑම තමයි. පුළුවන් කියලා හිතුවොත් පුළුවන්ම තමයි. දැන් අපේ හමුදාපතිතුමා කියන්නේ නේ නොහැක්කක් නොමැත. ආ? දැන් ඒකනේ මේ දැන් කොරෝනාත් දැන් මර්ධනය කළේ. නේ? කොරෝනාත් මර්ධනය කළේ ඒකනේ. නොහැක්කක් නොමැත. තිස් අවුරුද්දක් තිස්සේ පැවති යුද්ධේ තේමාපාට ඒක. නොහැක්කක් නොමැත කියලා. ජයගත්තා. තවත් එකක් කියනවා ජය ගන්න එකත් ඉතින් කියන්න වෙන ජාහඳුරන්ටම තමයි ඒක කියන්නේ. මේ මද්ද්‍රව්‍ය කියන එක අපේ ධනාධිපතිතුමාට පුළුවන් ඕනනම් කියලා මේ කට්ටියට මට මාසායක් දෙන්න මම මාසායෙන් මේක සම්පූර්ණ අපේ රටෙන් ඉවත් කරලා දෙන්න කියලා. ඉල්ලන්න ඕනේ මහා සංඝරත්නයේ ත්‍රිනිකායක මහාමුදුරන්ට කියලා හරි කියන්න කියන්න ඕනේ මාසායක් දෙන්න. ඇයි හොඳ ශ්‍රේෂ්ඨ පුච්චලෙන්නේ නේ. ධම්ම දම්පතිතුමා එතකොට <laughs> මේ නායක හමුදා ප්‍රතිගුවන් හමුදා ප්‍රතිගුවන් ශ්‍රේෂ්ඨ පුච්චලේ තියෙන්නේ. පුළුවන් කරන්න. ඒ නොහැක්කක් නොමැතනේ. මේකත් එහෙනම් ඒ වගේ. නොහැක්කක් නොමැතනේ. එහෙනම් මේකත් කරන්න පුළුවන්. අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් ඒ කටියටත් කියන්නේ මාස 6ක් ඇතුළත මේක සම්පූර්ණ අපේ රටෙන් තුරන් කරලා දෙන්න. මත්ද්‍රව්‍ය. කරයි. අපි දන්නවා කරයි. එහෙනම් මේකත් ඒ වගේ තමයි අපි කියනවා මේක ඔයගත්තන්ට අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි උත්සාහවන්ත වෙන්න ඕනේ. දැන් කොරෝනා පාලනය කරේ අපි සියලු දෙනාගේම පරිත්‍යාගින්නේ ශාල පරිත්‍යාග කළ අපි සෑම කෙනෙම එක තැනකට වෙලා මාස දෙකකට වඩා කාලයක් අතිශය පීඩනයක මානසික පීඩනයක හිටිය ගොඩක් අය එහෙනම් අතර සංස්කාර ආත්මයට දාන්න බෑ තමා සංස්කාරවත් කියන්න බෑ සංස්කාර තුල තමා ඉන්නවා කියන්නත් බෑ තමා තුල සංස්කාර තියෙනවා කියන්නත් බෑ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තේ එහෙනම් විඥානේ ආත්මයට දානවා විඥානය කියන්නේ මනස, මානසිකාරය, සිත. ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. අත් තමාගේ කැමැත්ත හැටියට. තමාගේ කැමැත්ත හැටියටද හටගන්නේ ඇහැ රූපය නිසා එතන සිතක් හැදෙනවා. බලන්නකො තමාගේ කැමැත්තටද හැදෙන්නේ කියලා. දැන් මෙතන තියෙන රූපය බලන්න ඕන මෙතන තියෙන ඇහි රූපය සම්බන්ධ කරාම මෙතන තියෙන යනෝ සිතක් හදෙනවා. ඉතින් ප්‍රත්‍යයට අනුරූප ඵලයක් නේ හැදෙන්නේ. ආත්මයක්ද? නෑ. ආත්මයට දාන්න බෑ. කණයි ශබ්දය යන මෙතන තියෙන කණයි ශබ්දය යනවා මෙතන චිතක් හේදෙනවා. ඒක ප්‍රත්‍යයට අනුරූප ඵලයක් හදුවා. ආත්මයට දාන්න බෑ විඥානය. තමා විඥානවත්ද? දැන් නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තද? නාම රූප පත්‍ය විඥාන. වේදනා මං ඉස්සෙල්ලා කිව්වා වේදනා සංඥා සංස්කාර උඩ විඥානේ තියෙන්නේ. වේදනා සංඥා සංස්කාර කියන්නේ නාමයයි. වේදනා සංඥා සංස්කාරා විඥානයත් එක්ක සම්බන්ධ වෙලා රූපේ බැසගෙන ඉන්නවා. එතකොට නාම රූප පත්‍ය විඥාන. එහෙනම් ආත්මේද? තමා විඥානවත්ද? තමා තුළ විඥානේ? ඒත් නැහැ. විඥානය තුළ තමාද? නැහැ. එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. එහෙනම් සංස්කාරයන් තුල තමයි විඥානය වේදනා සංඥා දෙක සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙනවා සංස්කාරයන් තුළ විඥාණය ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් රූපස්කන්ධය පිළිබඳව දික්ටි 4යි, වේදනාස්කන්ධය පිළිබඳව දික්ටි 4යි, සංඥාස්කන්ධය පිළිබඳව දික්ටි 4යි, සංස්කාරස්කන්ධය පිළිබඳව දික්ටි 4යි, විඥානස්කන්ධය පිළිබඳව දික්ටි 4යි, 4ව 5ක් ඔය 20 ආකාර ආත්ම දික්තියට කියන සක්කාය දික්ටි කියලා. ගලවන්න බැයිද? උත්සාහවන්ත වුණොත් ගලවන්න බැයිද? එදාට සක්කාය දිට්ඨිය ඉවරයි. සක්කාය දිට්ඨිය ඉවරයි කියන්නේ සීලබ්බත පරාමාස විචිකිච්ඡා. ඒ දෙකත් ඉවරයි. අයි සැකයක් නැහැ, අවිශ්වාසයක් නැහැ, විමතියක් නැහැ. මේ හේතුන්ගෙන්ම තමයි මේ දෙහ දෙන්නේ. මේ ප්‍රත්‍යයෙන් තමයි මේ ඵලය හටගන්නේ. ප්‍රත්‍යයට අනුරූපයි මේ ඵලය හැදෙන්නේ. හොඳට බලන්න නැද්ද කියලා. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන අවසන් නම් මොකද? හ්ම් ඒ ඇතිද? ආ සංකාර ප්‍රවෘත්ති බව හතයි. එතනින් යට යන්නේ. උපරිම බව හතක්. ඊට කලින් යන්නත් පුළුවන්. ඉතින් මගේ මේ අද ධර්ම දේශනාව ඉවරයි. අවසන් කරනවා. තේරෙනවද කියන ඒවා? පැහැදිලි. හොඳට අහන්න ඕනේ. හැබැයි හොඳට ඇහුවට විතරක් බෑ. ප්‍රායෝගික කරන්න ඕනේ. ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න. සතිය හයෝනි සමානසිකාරය. සීහා මන නෝන. ඒ දෙක ගන්න. මිත්‍යා සති ආයෝනිසෝ මානසිකාරයෙන් ගන්න තාක්කල් මමම තමයි යන්නේ. මමම තමයි ඔක්කොම කරන්නේ. මටම තමයි අයිති. මගේ තමයි වස්තු, දේපල, සම්පත්, යාන වාහන, ගොඩනැගිලි ඔක්කොම මගේ. තමන්ට තමන්වත් නැහැ. නේ? සියල්ල දාලා යන්න වෙනවා. ආයි ගිහිල්ලා මොකද කරන්නේ? ආයි ගිහිල්ලා වැඩේම තමයි පටන් ගන්නේ. ආයෙ ගිහලා වැඩේ පටන් ගන්නවා. ආයෙ ප්‍රතිසන්දියක් ගත්තම අවුකුසේ ආයෙ ඊට පස්සේ ලදරු කාලේ, ළමා කාලේ, ඊට පස්සේ පෙරපාසල් යනවා, ඊට පස්සේ ඉස්කෝලේ යනවා, ඕ ලෙවල් කරනවා, ඒ ලෙවල් කරනවා, කැම්පස් යනවා, උපාධි ගන්නවා, ඊට පස්සේ රැකී රැක්සාවල් හොයනවා, අවහල්වා වෙනවා, ගෙවල් දොරවල් හදනවා, ධර්මවල හදනවා, වස්තු සම්පත් රැස් කරනවා, ඔක්කොම තියලා යනවා. ආයෙ ගිහලා ආයෙ හදනවා. ආයෙ හදන්න. දැන් කොච්චර හැදුවද? හොඳයි ඉතින් ධර්ම දේශනාව අවසන් කරනවා. කවන්නේ මේ භවෙත් හදා ඉන්න දැන් ඉන්නේ එනේ. ඔක්කොම තමයි අපි මෙච්චර කාලයක් ඉරුවේ. ධර්මය අවබෝධ කරා. බුදුරජාණන් වහන්සේ තරම් සැප විඳ කෙනෙක් ඉන්නවද? හා? නැහැ. හැබැයි ආයෙතන්ට ගියේ නැහැ නේ. ඇයි? එතන සැප නැහැ. එතන සැප නැහැ. රම්‍ය සුරම්‍ය සුබ සුවිසල් මන්දිර තුනක් තිබි. හ්ම්. චතුරාංගනි සේනාවක් තිබ්බා. විශාල පරපුරක්. සැප තිබ්බේ කනද? හා? හොඳ ගුණවත්, ගුණගරුක, සිල්වත්, ඊටාත්ම ලස්සන භාර්යාවක් හිටියා. ඒ පුතේකුත් හිටියා. එතන සැප තිබ්බද? අපි හිතන්නේ ওই ටික තියෙනවා සැපයි කියලා. ඒ නිසා ආයෙත් හදලා, තවත් හදලා, තවත් හදලා. එකතු කරනවා. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියන බබ සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු ආසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු